හොඳයි පින්වත්නි මේ පින්වතුන්ට යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. කිෂාන් මහතාගේ මම ගැටළු ඉදිරිපත් කරනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් දරුවන් සරණයි. මම මම හිතනවා මම කියන දේ ඇහෙනවයි කියලා මට ප්‍රශ්න ටිකක් තිබෙනවා අහන්න මේක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවකදී කරපු දෙයක් මම හිතනවා මට ඒක අහන්න අවසරයි කියලා. දානය පිළිබඳව. හහ. ඔව්. ස්වාමීන් මේ ඊයේ උගා විස්තරාත්මකව ඒ දානය ගැන කතා කරලා ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී මට ප්‍රශ්න දෙකක් ඒ වෙලාවේ දෙකක් හරි තුනක් හරි ඒ වෙලාවේ මතුවුණා. කොට එක මතුවෙච්ච ප්‍රශ්නයක් ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් අර්ථවත්ව දානය ගැන කතා කරනවා මොකද අපේ ධර්මයත් එක්ක ඒක සම්බන්ධ නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ බුද්ධාගමට නැති කට්ටිය ඒ කියන්නේ වෙනත් ආගම් වල කට්ටිය ඒ දානය ගැන හුඟක් සම්බන්ධකම් තියාගෙන ඉන්නවා ඒගොල්ලොත් ඒ කරනවා. දාන මානාදී දේවල් කරනවා. ඔය දෙක අතර වෙනසක් තියෙනවා නේද කියලා මට තේරෙනවා. හැබැයි ඒක ගැන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තරාත්මකව අපි බලන විදිය සහ වෙනත් කෙනෙක් බලන විදිය ගැන තමයි මට හිතුනේ නිකන් අහන්න ඕනේ කියන එක මොකද අනේ ඒකේ කිසිම අදහසක් නැතුව එහෙම නැත්නම් මට මේකෙන් කිසිම දෙයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් නැතුව දෙන දාන මට හිතෙනවා ඒ වගේ දාන තමයි හුඟක් වෙලාවට මම අහලා තියෙන්නේ වෙනත් ආගම් එහෙම නැත්නම් ස්වර්ගය බලාගෙන දෙන දාන තමයි මම අහලා තියෙන්නේ හැබැයි ස්වාමීන් වහන්සේ ඊයේ කියපුවා වගේ දානයකදී අපි වෙන ආත්මයක් ගැන එහෙම නැත්නම් මට මීට වඩා හොඳ ආත්මයක් ගැන එහෙම දෙයක් තමයි කතා කරේ. ඉතින් ওই දෙකේ වෙනස මොකද්ද කියන එක තමයි මට හිතුනේ අහන්න ඕනේ කියලා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම ඒක වෙලා තියෙනවා නම් බලලා අහන්න. මම නම් හැබැයි ලොකුවට මේ ගේෂන් මහත්තයා අනිත් ආගම්වල දේශනා කරන දාණය ගැන මම ලොකු අධ්‍යයනයක් කළා නැහැ. ඒ නිසා මට සංසන්දනාත්මකව අපි හිතමු ඔන්න ක්‍රිස්තුව මේ ක්‍රිස්තියානි ආගමේ දානය ගැන මෙහෙම තියනවා Hindu ආගමේ මෙහෙම තියනවා ඉස්ලාම් ආගමේ මෙහෙම තියනවා කියලා සවිස්තරව කියන්න තරම් ඒ ආගම් ගැන දැනුමක් නැහැ. ඒ නිසා මේ අපහසුයේ ඇත්තටම දිග පිළිතුරක් සංසන්දනාත්මකව දෙන්න. ඉතින් අපි අපේ ධහම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන දානය ගැන තමයි ඉතින් අපි දන්නේ. ඒ ගැන තමයි ඉතින් ටිකක් කිව්වේ. මම හිතනවා ඒක තමයි ඉතින් අපි වැඩි අවධානයක් දෙන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ මට එකක් එක ගැන හිතුනේ මොකද මම එක් කලාවට ආශ්‍රය කරන සම්බන්ධයෙන් මට සමහර වෙලාවට සම්බන්ධ වෙනවා කට්ටිය මාවත් ගෙනුත් ඒ සම්බන්ධය ගැන ඉතින් මම ඒ වෙලාවේදී විස්තරාත්මකව අහන නිසා තමයි මට හිතුනේ ඒක කියන්න ඕනේ කියලා. Uh, දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මම හිතුනේ uh, ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් දානයක් දෙනකොට ප්‍රාර්ථනාවක් නොකර දෙන දානයක උතුම්කම් uh, දෙයක් තියනවාද එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් සමග මේ මේ දාණය මට නිවන් සුව ලැබේවා එහෙම නැත්නම් නිවන් සුව ප්‍රාර්ථනාවක් සමග දෙනවාද කියන එක ඒ දෙක අතර සංසන්දනයක් වෙලා තිබෙනවද එහෙම නැත්නම් ඒකේ සටහනක් වෙලා තියෙනවද කියන එක තමයි මට දෙවෙනි ප්‍රශ්නේ හැටියට අහන්න හිතුනේ. ඔව් ඒක නම් මම හිතනවා මේ දැන් අපි නිවන ප්‍රාර්ථනා කරගෙන දීම හොඳයි. මොකද එහෙම නැත්නම් අර අපේ හිත පෙළඹෙන්න පුළුවන් ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්න. දැන් ඊයේ අපි ඒ කතා කරපු කොටස්වලත් පෙන්ලා තිබුණේ දැන් අර උදාහරණයක් වශයෙන් එයා මනුස්ස ලෝකේ ජීවත් වෙනවා මනුස්සයෙක් දකින්නවා තව එයාට වඩා සැප විඳින ඒ නිසා එයා ප්‍රාර්ථනා කරනවා දානයක් දීලා මට මෙන්න මේ බඳු ආත්ම භාවයක් ලැබේවා කියලා. මේ වගේ සැප විඳින ආත්ම භාවයක් ලැබේවා. මේ බඳු බොහොම ගෞරව සම්ප්‍රයුක්ත ආත්ම භාවයක් ලැබේවා. සුඛෝපභෝගී ආත්ම භාවයක් ලැබේවා. බොහොම කුලවත් ආත්ම භාවයක් ලැබේවා කියලා. ඒතර මේ ලෞකික දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. කාම සුඛයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. එතෙන්දී ඒක ලැබෙන්නත් පුළුවන්. මොකද දානයක් දීලායි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඉතින් අපි නිවන ප්‍රාර්ථනා කරනවා නම් ඊට වඩා වෙන පැත්තක් එතන තියෙන්නේ. එතන මේ ලෞකිකත්වයක් නැත්තම් කාමසුඛයක් නෙමෙයි. දුක නිදහ දුකින් නිදහස් වීමක්, සසරින් නිදහස් වීමක්, උපාදාන වලින් නිදහස් වීමක් තමයි ඉතින් එතන තියෙන්නේ. අල්ලා ගැනීම වලින් නිදහස් වීමක්. ප්‍රදානයේ තියෙන අල්ලගෙන හිටිය දෙයක් දීලා දැමීමක්, දීලා දැමීමක්. ඒක තව ටිකක් ආධ්‍යාත්මික පැත්තකට යොමු කළා ගැඹුරු පැත්තකට යොමු කිරීමක් තමයි එහෙනම් අපි නිවන ප්‍රාර්ථනා කිරීම තුළ තියෙන්නේ. ඒ නිසා ඒ බඳු ප්‍රාර්ථනාවක් නිවන ප්‍රාර්ථනා කරයි කියලා වරදක් නැහැ. මොකද අපේ හිත පෙළඹෙන්න පුළුවන් ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්න. හැබැයි අපි ඊට වඩා දහමක් ඇසුරු කළා ඉගෙනගෙන අපේ හිත තුළ යම්සි පෙළඹවීමක් ඇති කරනවා. නෑ ඒවා නෙමෙයි මට අවශ්‍ය. මට නිවන් දකින්නයි අවශ්‍ය. මේ සියලු පින් කළා මට නිවන් දකින්නයි අවශ්‍ය. කියලා අර හිත තුළ යම්කිසි ඊට වඩා උත්කෘෂ්ඨ මට්ටමක් සම්බන්ධයෙන් එළඹීමක් ඇති කරනවා. යම් දිශාවක් එයාට පෙන්ලා දෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දානයක් දීලා ඒකෙන් කිසිම ප්‍රාර්ථනාවක් නැත්තම් එහෙම කොයි වගේ සටහනක්ද ස්වාමීන් වහන්සේ සඳහන් වෙන්නේ කියන එක තමයි මට දැනගන්න ඕන. ප්‍රාර්ථනා නොකර සිටීම පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ තමයි හෝ ස්වාමීන් වහන්සේ දානයකට සාමාන්‍යයෙන් ඉතින් අපේ පොඩි කාලේ ඉඳලා අපි පුරුදු කරලා තියෙනවා දැන් මට හුඟක් වෙලාවට දානයක් දෙන්න හිතුණත් හරි කවුරු හරි ඇහුවොත් සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධ වෙලා මගේ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ ඒක ගැන. ඉතරනම් ප්‍රාර්ථනාවක් තිබ්බා. මේක නිවන් දකින ප්‍රාර්ථනාවක් දැන් ඒක එහෙමවත් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳට හිතලා ඒක කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් නිකන් ස්පොන්ටේනියස්ලි වෙන දේවල් වලට කිසිම යොමු වීමක් වෙන්නේ නැහැ. හරි. ඒක නිසාම තමයි මම හිතුවේ අහන්න ඕනේ කියලා. මට හිතෙනවා ඒක කිසි වැරද්දක් නැහැ. මොකද අපි කියන්නේ ඒ වෙනකොටත් හිත තියන් ඉන්න උත්සාහ කරනවානේ දහම තුල. අපි මේ දහමක් ඇසුරු කරනවා, අපි භාවනාවක් වඩනවා, සතිපට්ඨානයක් දියුණු කරනවා. ඒතෙන්දී අපේ හිත නිතරම ඔය වෙන පැත්තකට, නිවීම පැත්තකට තමයි යොමු කරලා තියෙන්නේ. කර්මක්ෂය පැත්තකට තමයි යොමු කරලා තියෙන්නේ. අපි අර කෙනෙක් පුජ්‍යලයක් වෙලා චේතනාපූර්වකව කර්ම රැස් කරන පැත්තකට වඩා කර්මක්ෂය කරන පැත්තකට තමයි යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ආරෂ්ඨාංග මාර්ගයක් වඩින තැනැත්තෙක් කර්මක්ෂය පැත්තට තමයි යොමු වෙලා තින්නේ. දැන් ඔතන අර ඊයේත් මම මතක් කළා ඒ කර්මය හා සම්බන්ධ බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී දේශනා කරනවා මේ සාමාන්‍ය අකුසල කර්ම තියෙනවා. ඒ වගේමයි කුසල කර්මත් තියෙනවා. ඒ කුසල කර්ම වල එක ප්‍රභේදයක් තමයි ඒ යම් කුසල කර්ම තියෙනවා කර්මක්ෂය සඳහා හේතු වෙන. ඒ කර්මක්ෂය සඳහා හේතු වෙන ප්‍රධාන පැත්ත තමයි පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන්. අපි සතිපට්ඨානයක් දිනු කිරීම තුළ ගැඹුරින් යද්දී ඒ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඒතර ආරෂ්ඨාංග මාර්ගයක් යෝගාවචරයේ දිනු කරනකොට එයා කර්මක්ෂය කරන පැත්තකට තමයි යොමු වෙන්නේ. එයා තව තව පින් කර කර එයා සුගතිය ප්‍රාර්ථනා කිරීම හෝ තව තව පින් කර කර මේ සංසාරයේ පැවැත්මක් ප්‍රාර්ථනා කිරීමක් කරන්නේ නැහැ. එයා පුළුවන් තරම් චේතනා චේතනා පහර කරගන්න නැතුව ඉන්න හදනවා. ප්‍රාර්ථනා කරන්න යන්නේ නැතුව ඉන්නවා. පණිදි නැතුව ඉන්නවා. අදිෂ්ඨාන නැතුව ඉන්නවා. මේ මොහොතේ වාසය කරනවා උපාදාන වලින් තොරව. සම්මා දිට්ඨියක පිහිටාගෙන. ඒ නිසා මේ ඔය தත්ත්වයේ කිසි වරදක් මට්ටම් පේන්නේ නැහැ ගේෂාන් මහත්තයා. අපි ප්‍රාර්ථනා කරනවා කියන එක එක එක මට්ටමක්. සාමාන්‍යයෙන් ඉතින් නිවන් ප්‍රාර්ථනා කරනවා කියන එකේ වැරද්දක් නැහැ. මොකද තාම අපි රහත් වෙලා නැහැ. එතකොට මේ අරහත්ත්වේ ප්‍රාර්ථනා කිරීමක් හෝ නිවන් ප්‍රාර්ථනා කිරීමක් කරා කියලා ඉතින් ඒකේ ලොකු බාධාවක් තියෙනවා කියලා හිතන්නත් බෑ. හැබැයි ඉතින් අර අසහනයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අනේ තාමත්ම රහත්ුනේ නෑනේ. තාමත්ම නිවන් දැක්කේ නෑනේ. තාමත් මට මෙහෙම වෙන්න බැරි වුණානේ. හිතට තියෙන එක්තරා අන්දමක දර දෝමනස්සයක්. නෙක්කමසිත දෝමනස්සයක් කියලා කියනවා. නමුත් මේ නෙක්කමසිත දෝමනස්සයන් දුරු කරගන්න කියලා බුදුහාඳුරුවෝ පෙන්නනවා නෙක්කමසිත සෝමනස්සයකින්. අපිට ඒ වෙනුවට දැන් ඔන්න හිතට යම්කිසි සහනයක් තියෙනවා. සැහැල්ලුවක් තියෙනවා. උපාදාන වලින් තොරව පවත්වන්න පුළුවන් යම් ශක්තියක් ටික වෙලාවකට හරි තියෙනවා. ඒ ලැබිච්ච දෙයින් සතුට වෙනවා. ඒ தත්වය තුළ ජීවත් වෙන්න වෑයම් කරනවා. නෙක්ඛම්සිත සෝමනස්සයකින් අර නෙක්ඛම්සිත දෝමනස්සයත් බැහැර කරනවා. ඔන්න ඒ වගේ. එතකොට අර සතුට වෙමින් යන ගමනකට තමයි දැන් එයා පිවිසෙන්නේ. අර අතෘප්ති කර ගමනක් නෙමෙයි එතන තියෙන්නේ. අරක නෑ මේක නෑ අරකත් ඕනේ මේකත් ඕනේ කිය කී ප්‍රාර්ථනා කර කර යන ගමන වෙනුවට දැන් මට යමක් ලැබිලා තියෙන්නේ මට දැන් එච්චර හිතේ බයක් නැහැ මට දැන් පොඩ්ඩක් ප්‍රතිපදාව තේරෙනවා යන්න ඕනේ මාර්ගය මේකයි කියලා වැටහෙනවා කියලා ටික ටික අර එයාගේ හිතේ තියෙච්ච දුක් දොම්නස් පහව යාමක් ශෝක කිරීම හඬා වැළපීම අඩුවීමක් දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය අන්තිමට ඥායස්ස අධිගමාය දැන් එයාට මේ මාර්ගය පැහැදිලි වෙලා දහතිපට්ඨානය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඔය ටිකනේ කියන්නේ ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඊළඟට කියනවා ඥායස්ස අධිගමාය. දැන් එයාට මාර්ගය තේරෙන්න ගත්තා. ඉතින් එතකොට මේ මාර්ගය තේරෙනවා නම් ඒ කියන්නේ දුක් දුම්නස් අඩු වෙලා, ශෝක කිරීම, හඬා වැළපීම් අඩු වෙලා එයාට දැන් පාර පේන පේන්න අරගෙන. තුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට හොඳට තේරුණා. මම ස්වාමීන් වහන්සේට නිදුක්ඛ නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. තුරුවන් සරණයි. තුරුවන් සරණයි. හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව බඳුජීව මහතරුන් කන්තුනවා. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ද්වේතාවය කියන දී එතකොට ගියත් මම සතිපාසලේ පුහුණුව අනුව මගේ අත්දැකීම එතකොට ඒ කියන්නේ අපි ලෝකයේ කිසිම දෙයක් නැති බව දැකීම දැනුවත් වෙන්න. ඒ කියන්නේ එහෙදි පූර්වයේදී ගොඩක් වෙලාවට දැන් තියෙන්නේ ඒ කියන්නේ ඉන්ද්‍රියන් ඔක්කොම ක්‍රියාකාරීත්වයේ තියෙනවා. නමුත් කිසිම සංඥාවක්වත් නැතිව ඒ කියන්නේ වචනක් නැහැ ඇත්තටම කතා ඒ කියන්නේ ඇතුලේ කතාවක්වත් මොනවත් නැහැ කිසිම දෙයක් දකින්න දේවල් ඔස්සේවත් මොකුත් මතුවෙන්නේ නැහැ. එතකොට ඒ ස්වභාවය ලෝකයක් නැත ස්වභාවය වෙනවා. එතකොට ඉඳලා හිටලා හෝ මොනවා හරි දෙයක් සිත තුළ මතුවීම තමයි ඇත කියන ස්වභාවය. කියන එකද එතනදී අපිට දේශාවේ හැටියට ගන්න තියෙන සාවිනාක. ඇත නැත කියනට වඩා ඒ ඇති බවක් ගොඩනගෙන හැටි නැති බවක් ගොඩනගෙන හැටි අපිට දැක ගන්න පුළුවන් නේද? අපේ හිතේ නුවණ නුවණ ක්‍රියාත්මක වෙනකොට ඔන්න සංස්කරණ නවතිලා. සංස්කරණ කරන්නේ නැහැ හිත. සංස්කරණ කරන්නේ නැතුව යා බොහොම විවේකීව ඉන්නවා. දේවල් එක පැටලෙන්නේ නැතුව ඉන්නවා. ලෝකයක් ගොඩනගන්න නැතුව ඉන්නවා. භව තත්ත්වයක් තනා ගන්න නැතුව ඉන්නවා. හරි සහැල්ලුවෙන් ඉන්නවා. හැබැයි ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට ආයෙත් ගිහිලා පැටලෙනවා. ආයෙත් සංස්කරණ කරනවා. හිතේ ආයෙත් සිතුවිලි බහුල වෙනවා. ඒතර මේ தত্ত্ব දෙක ගැනම යාට දැන් තේරෙනවා. හ්ම්. එතකොට ඒ ස්වභාවය දැක දැක තමයි ඇත්තටම එතකොට ගොඩනගෙන්නේ නැති ස්වභාවය තුල ඉන්නේ. එතකොට ඒ ස්වභාවයේදී සතියට අහු වෙන්නේ සිතේ තියෙන විවේකී ස්වභාවය තමයි. හරි. වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි ඉන්නේ. එතකොට දැන් දහවල් ධර්ම සාකච්ඡා වෙලේ වුණත් දැන් ගැටලු ඉදිරිපත් කරන සාකච්ඡා කරන නමුත් ඒවට සවන් දීමක් ඒවට මොකුත් නැහැ ශබ්දේ තියෙනවා නමුත් ඒ කිසිම දෙයකට සවන් දීමකුත් නැතිව සිත විවේකීව ඉන්න ස්වභාවයක් තමයි මම අත්දැකේ මොකද මම ඒ වගේ එකක් ඕනනම් අහන්න පුළුවන් හරි නැත්තම් අර විවේකී ස්වභාවයෙම ඉන්නවා හරි කෙටලොක් නැහැ හොඳයි සාරුණාසලෙන් විශේෂ ගැටලුවක් නැහැ ඔබ වහන්සේට තිරුවන් සරණයි දුක් බව නිරෝධව ප්‍රාර්ථනා කරනවා හොඳයි හොඳයි සරණයි ඔසල ස්වාමීන් ඊළඟ ගැටළු යෝෂි වන්දිනාරචිට පන් පුළුවන්. හොඳයි. පෙරවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ අද දේශනාවෙන් ප්‍රශ්නක් තියෙනවා මට. දැන් මේ සම්මා දිට්ඨිය ස්වාමීන් වහන්සේ ඇති ඇති වෙන්න ඇති වෙන්න මොකක් හරි ට්‍රිගර් එකක් තියනවාද? ඒ කියන්නේ හැමතිස්සෙම සම්මා දිට්ඨිය තියෙනවද? නැත්තම් හිත මොකක් හරි දෙයකට හේතු වෙන්න යනකොට ඒ අර හොන් දෙකේ ඇලෙන්න යනකොට උපාදානයක් කරගන්න යනකොටද ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් මට හිතෙනවා දැන් අපි යම් වෙලාවක හිත උපාදාන රහිතව පවතිනවා කියන්නේ මේ සම්මාදිට්ඨිය හොඳට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් කියලා. මොකද මේ සම්මාදිට්ඨියේ ප්‍රතිඵලය වෙන්නේ හිතේ නිදහසනේ. සම්මාදිට්ඨියේ ප්‍රතිඵලය වෙන්නේ හැමතිස්සෙම මේ දැක්ම යාගාව ක්‍රියාත්මකයි එයාව වළක්වනවා මම මගේ කර ගැනීම. උපාදාන කර ගැනීම, ලංවීම, අනුසේ වශයෙන් läග සිටීම. ඒතර අපිට යම් වෙලාවකදී උපාදාන නොකර තණ්හාවක් නැතිව කෙනෙක් පුඤ්ජලයක් මමෙක් තනා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් කියන්නේ අපි ඒ වෙලාවත් සම්මාදිට්ඨි සහිතයි. දැන් දැන් ඊළඟට අපි හිතමු අපි ගිහිලා පැටළුණා කියලා. එතනදී යම්සේ දුර්වල වීමක් ආයි උනේ. හැබැයි අර එයාට මතක් කරගන්න පුළුවන් මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ නම් මෙන්න මෙතනයි මම ඉන්න තුනේ මගේ නිවැරදි දැක්ම නම් මෙන්න මේකයි කියලා එතන ආයි නැවතත් යාව සම්මා දිට්ඨික පිහිටුවා ගන්න වෑයම් කිරීමක්. දැන් ඔයක විස්තර වෙනවා අය මේ මොකද්ද මහා චත්තාරීසක සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ එතනදී මතක් කරනවා මේ අංග තුනක්. හැමතිස්සෙම සම්මා දිට්ඨියත් එක්ක යන අංග තුනක්. සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි. එතකොට මේ සම්මා දිට්ඨිය නැතෙන්දී අපි හිතමු ඔන්න සම්මා දිට්ඨියේ පළ ගැන්වීම මුදුන්පත් වීම තමයි මේ නිදහස් වෙච්ච උපාදාන නොකරන මනස. හැබැයි අපේ හිත ඔන්න ගිහින් ඔහැරි උපාදාන වුණා. එතකොට දැන් අපි දන්නවා දැනීමක් වශයෙන් දැක්මක් වශයෙන් ආ මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මොකද්ද? කිසිවක් උපාදාන නොකර සිටීම. කිසිවක් මම මගේ වශයෙන් ගන්නේ නැතුව සිටීම. මේක තමයි දැක්ම. එදාට මේ සම්මා දිට්ඨිය හා සම්බන්ධ යම් දැක්මක් තියෙනවා. යම් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ සතියෙන් දැන් පෙන්ලා දුන්න හැබැයි මේ වෙලාවේ නම් එතන නෑ මම. මේ වෙලාවේ නම් හිත ගිහින් උපාදාන වෙලයි තියෙන්නේ කියලා ඔන්න සතියෙන් පෙන්ලා දුන්නා. ඊට පස්සේ සම්මා වායාමයෙන් කරන්නේ මොකද්ද? එයා වෑයම් කරනවා දැන් උත්සාහයක් දරනවා නැවත සම්මා දිට්ඨිය තුළ පිහිටන්න. ඒතර සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ අංග තුන හැම තිස්සෙම පිරිවරනවා සම්මා දිට්ඨියටම මේ කාරණාව පැහැදිලි කරනවා ඔය මහා චත්තාරීසික සූත්‍රයේදී. මේ තුන නිකන් සහයෝගයෙන් යන ගමනක් තියෙන. තනියෙන් නෙමෙයි ඇත්තටම. හොඳට මේ තුන් දෙනාත් එක්කම නිකන් සපෝට් කරන ගතියක්, අනුග්‍රහ කරන ගතියක්. ඒ සඳහා මඟ පෙන්වන ගතියක් තියෙනවා. බොහොම පැහැදිලි ස්වාමින් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමින් වහන්සේ මම අර මේ පස්සේ සම්බන්ධයෙන් අර අදිවචන සම්පස්සයයි පටික සම්පස්සයයි ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. හරි. දැන් ඒ පටික සම්පස්සයයි අදිවචන සම්පස්සයයි එකතු වෙලා ඒ ඒ අතර ඒ දෙකම යෙදෙනකොටනේ පස්සය කියන ස්වභාවය ඔව් අපිට ඇති වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ කියන්නේ අවරේජ් පික්චර් එකක් වගේ ඔව් හරි එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකටම සමාන්තරව මට තව සූත්‍රයක් මතකයි ස්වාමීන් වහන්සේ කලින් පැහැදිලි කරලා තියෙනවා අර පස් ආකාරයකට ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා අර බාහිර ස්පර්ශයයි අභ්‍යන්තර ස්පර්ශයයි ඒ දෙක අතර විඥානයයි මේ දෙපැත්ත ඈදන්නේ තණ්හාව නම් වගේ සූත්‍රයක් ස්වාමීන් වහන්සේ මජ්ජේ මජ්ජේ සූත්‍රය. ඔව් මජ්ජේ oh, සූත්‍රයේදී. අන්නාරි ස්වාමීන් වහන්සේ. ඔව්. Oh. දැන් ඒ ඒ ඒ වෙලාවේ කියන අභ්‍යන්තර පස්සෙයි නෑ නෑ නෑ අභ්‍යන්තර පස්සේ නෑ අභ්‍යන්තර ආයතනය ගන්න. අභ්‍යන්තර ආයතන එක අන්තයක් බාහිර ආයතන තවාන්තයක් මැද්දේ විඥානයේ තියෙන්නේ මේ දෙපැත්ත දෙපැත්ත පටලවන්නේ තණ්හාවයි. ඒ ඇවිල්ලා ආයතන සම්බන්ධයෙන් කරන විග්‍රහය. ස්පර්ශය සම්බන්ධයෙන් කරන්නේ වෙන විග්‍රහයක්. ස්පර්ශය ඒකාන්තයක්. ස්පර්ශ සමුදය තවත් අන්තයක්. ඒතර ස්පර්ශය ඒකාන්තයක තියෙන අනිත් පැත්තේ තියෙන ස්පර්ශ සමුදය. මැද්දේ තියෙන ස්පර්ශ නිරෝධය. ස්පර්ශ නිරෝධය අපිට තේරෙන්නේ නිතරම ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි අතර තණ්හාව ලෙසින් ගැටේ ගහගෙන ඉන්නේ. ඉතින් ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි හිතමු අපි චිත්‍රපටියක් බල බලා ඉන්නවා. දැන් මේ ස්පර්ශයක් සිද්ධ වෙමින් දැන් මේ තියෙන්නේ. දැන් මේ චිත්‍රපටිය අවසන් වෙන්න යනකොට අපි අලුත් channel එකකට අපිව මාරු කරනවා. අපි තුමු මේක දැන් කම්මැලි දැන් ටිකක් අවසාන වෙගෙන ඉනවා. දැන් අපි තව වෙන වෙන පැත්තකට අපේ අපේ ඉඳුරන් පිනවන් තව වෙන channel එකකට නැත්තම් වෙන තැනකට මාරු කරනවා. අපි හිතමු ඒකේ තියෙනවා මේ සින්දු ඇහෙනවා. සින්දුවක් අහනවා. ඒ සින්දුව අවසන් වෙගෙන යනකොට අපි ඒක ඉවර වෙන්න දෙන්නේ නැහැ අපි තව තැන තව තැනකට මාරු කරනවා. ඔන්න අපි ක්‍රිකට් මැච් එකක් බලන්න ඊළඟට මේ වෙනවා. අපි හැමතිස්සෙම ස්පර්ශයේයි ස්පර්ශ සමුදයේයි තමයි ගත කරන්නේ. ස්පර්ශ නිරෝධයකට අපි යමු වෙන්නේ නැහැ. ඒ මේක මුළු චිත්‍රය බලන්න අපි පෙළඹෙන්නේ හැමතිස්සෙම අර මේ gratification පැත්තේ තමයි ඉන්නේ. හැමතිස්සෙම අර triggering පැත්තේ ඉන්නේ. හැමතිස්සෙම හිත පිනවන පැත්තේ ඉන්නේ. මේක අවසන් වීම දකින්න තරම් අපි ඉන්නේ නැහැ. දර තණ්හාවෙන් සමුදේයි ස්පර්ශයේයි ස්පර්ශයේයි ස්පර්ශ සමුදේ අතර ගැටේ ගහගෙන ඉන්නේ. ස්පර්ශ නිරෝධය අපි දකින්නේ නැහැ. ඉතින් ස්පර්ශය හා සම්බන්ධ වෙන විවරණය ඔන්න ඔය විදිහේ විවරණයක් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ ස්පර්ශ සමුදයයි ස්පර්ශයයි කියන්නේ පටික සම්පස්සේ ආදි වචන සම්පස්සේ ඒ අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන් ඒ දෙකම තියෙනවා කියන්න පුළුවන්. දැන් මෙතන කෙලිම ස්පර්ශය ගත්තොත් ඉතින්දී දෙකම තියෙනවා. පටික සම්පස්සේ සහ ආදිවචන සම්පස්සේ දෙකම තියෙනවා. ස්පර්ශ සමුදය ගත්තත් එතනදිත් يعني අපි ඊළඟට අලුත් එකකට මාරු වුණා. අලුත් ස්පර්ශයක් ලබන්න පෙළඹුණා. එතනදිත් දෙකම ක්‍රියාත්මකයි. සාමාන්‍යයෙන් ස්පර්ශය කියලා කියනකොට මේ දෙකම අන්තර්ගතයි. ඉතින් අර ඒක තව ටිකක් විග්‍රහ කරලා විස්තර කරලා පෙන්වීම තමයි දෙකට බෙදලා මෙන්න මෙහෙම කැලි දෙකක් තියෙනවා පැති දෙකක් තියෙනවා මේක කියලා පෙන්ලා දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පටික සම්පස්සේ දැනගන්නකොට අධිවචන සම්පස්සේ දැනගන්න බැරි එකමක් තියෙනවද ස්වාමීන් වහන්සේ? කියන්නේ මේ දෙකෙන් එක දෙයක්ද නෑ නෑ නෑ නෑ දෙකම අවශ්‍යයි. දෙකම අවශ්‍යයි. ඒ කියන්නේ හිතන්න ලෝ මේ රූප ලෝකයේ තුල ඔන්න ස්පර්ශයක් සිද්ධ වුණා. පටිගයක් සිද්ධ වුණා. දැන් හිතමු අපි දැන් අද කතා කරපු උදාහරණයක් ගත්තොත් ඇහි රූපයක් ආපාදගත වුණා. තාම ෆිසිකල් මේක. තාම භෞතිකයි. ඒක දැනගන්න ඕනේ මේ ආපදාගත වීම සම්බන්ධයෙන් දැන් අපි අර්ථකථනයක් දෙන්න ඕනේ. අඳුන ගන්න ඕනේ. අන්න එතන තමයි අදිවචන සම්පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. අදිවචන සම්පස්සේට මුල් වෙන්නේ නාම ධර්ම. ඒතොර නාම ධර්ම වලින් තමයි මේ රූපය රූප ලෝකයට අදිවචන සම්පස්සය සපයන්නේ. ඒතොර මේ දෙකම සිද්ධ වුණොත් විතරයි අන්න අපි මේ ජීවි ලෝකයේ තුල නිවර්දි ස්පර්ශයක් සිද්ධ වුණා කියලා තේරුම් ගන්න. නිකන් හිතන දැන් අපි අපිට අපිට නිින්ද ගිහිලා තියෙන වෙලාවක නැත්තම් සිහි නැතිව තියෙන ලාවක අපේ ඇස් ඉදිරියට වස්තුවක් ගෙනාවා කියලා ස්පර්ශය සිද්ධ වෙන්නේ ඇහි රූපය ආපදගත වේවි. නමුත් අපි අඳුනගන්නේ මොකද අපි එක්ක නිදි අපිට එක්ක සිහිය නැහැ. නැත්තම් මැරිලා. එතකොට ඉතින් අර ෆිසිකල් දේ සිද්ධ වුණ පමණින් ස්පර්ශය සිද්ධ වුණා කියලා කියන්නේ. දෙකම අවශ්‍යයි. එහෙමයි සමෙන් වාසය. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ඥාන මහත්මියට යොමු කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම කමඨාන් උපදේශක් ලබා ගැනීම සම්බන්ධවයි ඔබ වහන්සේට කතා කරේ. හරි. දැනට ආනාපාන සතිය පුරුදු කරනවා සක්මන පැය භාගයක් සහ හරියන්කේ පැයක් බැගින් අත්‍යසත්පට්ඨානයේ චිත්තානුපස්සනාව තමයි යෝග වහන්සේගේ උපදේශ පරිදි දැන් පුරුදු කරගෙන යන්නේ. හරි. ඒ චිත්තානුපස්සනාදී දැන් ස්වාමීන් වහන්සේ මේ සිත විවේකව කිසිම අරමුණක් නැතුව ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි භාවනාව ආරම්භයේදී ගොඩාක් සිතුවිලි එනවා. ඒ සිතුවිලි හඳුනා ගන්න පුළුවන් මොන මොන වගේ සිතුවිලිද කියලා. ඒවා හඳුනාගත්තෙන් පස්සේ සිතුවිලි නැතු වෙනවා. ඊළඟට සිත චිත්ත විවේකී බවට කාය විවේකී දෙකම ලැබෙනවා. හරි. මට දැනගන්න ඕනේ නේ දැන් මේ චිත්ත චිත්තානුපස්සනාව අර්පණා සමාධිය දක්වාම අපි පුහුණු කරන්න ඕනේ කියන එකයි ඔබ වහන්සේගේ. ඔව් එතන ඇත්තටම මේ විපස්සනාව හරහා යනකොට අපි අර්පණාවකට හිත නැංවීමක් කරන්නේ නැහැ. අපි අර්පණාවක් ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ නිකන් මේ ධානයක් ගැන කතා කරද්දී හිත එය බවටපත් වීමක් ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ එතෙන්දී අපි නිකන් කෙලින්ම ඒ අරමුණට බැහැගත්තා. එය බවටපත් වුණා. එය තුල අපි රිංග ගත්තා. ඒක අසර රිංග ගත්තා කියන වගේ අදහසක් එතන තියෙනවා. දැන් විපස්සනාවේ තියෙන්නේ අරමුණක් ඇත්තේ නෑ එහෙම රිංග ගන්න. එතකොට හිතට අරමුණක් නෑනේ එතකොට. නේද? හිත අරමුණක් ඇසුරු කරන්නේ නෑ. කිසි උපාදානයක් නෑ, කිසිම අරමුණක් ඇත්තෙත් නැහැ. ඒ අරමුණක් නැතිවීම නිසාම හිත නතර වෙලා. යන්න තැනක් නෑ යාට. හිත යාගේ පාඩුවේ ඉන්නවා. යා හිත හුදකලාවේ ඉන්නවා. හිත පිහිටි තැනක් කියන්න බෑ. අහවල් අරමුණේ පිහිටලා තියෙන්නේ කියලා කියන්න බෑ. නොපිහිටි තත්වයක හිත පවතිනවා. ඉතින් ඔන්න ඔතෙන්ට තමයි එන්න තියෙන්නේ. ඒ නිසා අර්පණා තත්වයක් නෙමෙයි අපි ඉතින්දී බලාපොරොත්තු වෙන්නේ. එතින්දී කියන්න පුළුවන් හිත නොපිහිටි තත්වයකට ගැනීමක්, හිත තුළ කිසි නිරූපණයක් නොවන තත්වයකට ගැනීමක් කියන්න පුළුවන්. හිත ඇතුලේ මුකුත් චිත්‍රම වෙන්නේ හිත ඇතුලේ මුකුත් නිරූපණ නැහැ. හිතේ හිතේ සංඥා වශයෙන් මොකක්වත් පොදි බැඳගෙන නැහැ. හිත විවේකයි, හිත සංසුන්, හිත පිරිසුදුයි, හිත පැහැදිලි, කොහෙවත් පිටලා නැහැ. එතකොට අපි හැමදෙන්නේ ඒක අපි දිගට මේක ඒ විදිහටම පුරුදු කරනවා. අන්න හරි. ඔව් ඒක අවශ්‍යයි. ඒ தත්ත්වය පුරුදු කරන්න දැන්. ඒ කියන්නේ හිත විපස්සනා කරහා ගිහිල්ලා උතෙන්ට ආවනම් ඔය தත්ත්වය තුල අපිට මුකුත් නොකර ඉන්න පුළුවන් ද තව ටිකක් වෙලා. මොනවා හරි කරනවා කියන්නේ සංස්කාරයක්. සිතුවිල්ලක්, චේතනාවක්. ඒතර චේතනාව මේ චිත්ත විවේකය දිගටම තියෙනවා. එහෙම දැන් තාත්මන්. හරි. එහෙම ඉන්න දැන්. කොච්චරලා ඉන්න පුළුවන්ද? පුළුවන් විනාඩි පැය භාගයක් වගේ ඉන්න. හරි. තව ඉන්න. තව ඉන්න. ඔතන පොඩ්ඩක් අර සමාධියකුත් හැදෙනවා. ඒ සමාධියත් අත්දකින්න. අපි කියනවා අනිමිත්ත සමාධිය කියලා නැත්නම් ශුන්‍යත සමාධිය කියලා. ඉතින් එතෙන්ටත් හිත හිත පොඩ්ඩක් ඒතන සමාධි සෝයාකුත් විඳ ගන්නත් පුළුවන්. තව ටිකක් කොහොම ඉන්න. තව තව හිතට විවේක වෙන්න දෙන්න, ඒ විවේක රසය පොඩ්ඩක් රස විඳින්න දෙන්න. මුකුත් නොකර සැහැල්ලුවෙන් විවේකීව ඉන්න පුළුවන්ද? විනාඩි 45ක් ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. වැඩි කරන්න. ඔව් වැඩි කරන්න ඕනේ. බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නේද? හිතන්න අපේ කලින් ඔතෙන්ට ගියේ ටිකක් දඟලලා කියලා අපිට ඔන්න පැය භාගයක් ගත වුණා විපස්සනාවක් කරලා ඔතෙන්ට යන්න. පස්සේ පස්සේ එච්චර වෙලාවක් යනවා විනාඩි 15න් යනවා. විනාඩි 10න් යනවා. ඒ වගේ. ඊළඟට අනිත් එක තමයි එතන ගිහිල්ලා අපි කලින් ඔන්න විනාඩි 5යි අපිට ඉන්න පුළුවන් උනේ. දැන් ඔන්න විනාඩි 10ක් ඉන්න පුළුවන්. දැන් ඔන්න 20ක් ඉන්න පුළුවන්. 30ක් ඉන්න පුළුවන්. නැහ 45ක් විතර ඉන්න පුළුවන් නම් ඉතින් ඒ ප්‍රමාණවත් අර හිතේ හොඳට ওই தත්ත්වය රෙජිස්ටර් වෙන්න ඕනේ. එහෙමයි. ඒකේ විදිහට මම ඔය කීව විදිහට මම පුරුදු කරන් බලනවා. හරි. අපේ අම්දරවන්ට දරුවන් සරණයි. හොඳයි. සාදුසර්. ඔසසෝමන්සී ළඟටලුව ඉන්ද්‍රා වික්‍රමසිංහ මහත්මියට යොමු කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මම කමටහන් මම ඉදිරිපත් කරන්න පිරිසිදු කරගන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මුලදී දැන් ටික දවසකට මාසයකට වගේ ඉස්සෙල්ලා මම කමටහනක් දුන්න මාස දෙකකට වගේ ඉස්සෙල්ලා එතකොට ස්වාමීන් වහන්සේ මට සක්මන අර මේ දැන දැන යනවා ස්වාමීන් වහන්සේ අර පොඩි වපසරියක් තමයි දැනෙන්නේ අර නිදහස් කාලය වැඩියෙන් දැනෙනවා ඒ විදිහට සක්මන කෙරුණා ස්වාමීන් වහන්සේ මේ දවස්වල ස්වාමීන් වහන්සේ අර ඒ නිදහස් කාලයට වඩා අර දැන දැන යනවා අර ඇති වෙනවා නැති වෙනවා වගේ එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඒක සමහර වෙලාවට හොඳට දැනි දැනි යනවා. සමහර වෙලාවට අර නිතින්ම යනවා වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ සක්මන කෙරෙන්නේ. අර මට එයා ගිය සැරේ කමටහන දුන්නා උපදෙස් ලැබුණේ අර මෙතන දෙකක් තියෙනවා කියන එක දක්නාසුලුව භාවනා කරන්න කියලා අර අධිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන එක තමයි පැහැදිලි කරලා දුන්නේ. ස්වාමීන් වහන්සේ මම ඒකයි මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ස්වාමීන් වහන්සේ මේ වර්තමාන ඒ මට මෙහෙමයි තියෙන්නේ කියන එක එතන දැනීමක් තියෙනවා ඊට පස්සේ දැන ගැනීමක් තියෙනවා එහෙම තමයි ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ හරි ඒක පොඩක් පැහැදිලි ඔව් එහෙම හොඳයි ඒ කියන්නේ අපිට උතන දැනීමක් තියෙනවා නැත්නම් භෞතික වශයෙන් ස්පර්ශයක් සිද්ධ වෙනවා ඒක අපි දැනගන්නවා දැනගන්න අපි මනස මුල් වෙනවා එතකොට එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ඇත්තට භෞතික ක්‍රියාවලියක් තියෙනවා. හිතන්න පාදයේ යම් පටවි ස්වභාවයක් පොළවේ තියෙන පටවි ස්වභාවයක් එක්ක ස්පර්ශ වෙනවා. ඒතර එතන භෞතික ක්‍රියාවක්. ඒතර ඒ භෞතික ක්‍රියාව හැබැයි මානසික ක්‍රියාවකින් දැනගන්නවා. ඒතර ඒකයිලා නාම නාම ධර්මවල මැදිහත් වීමකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර මේ රූප ධර්මවල ක්‍රියාවලියකුයි නාම ධර්මවල ක්‍රියාවලියකුයි හැර නාම රූප ක්‍රියාවලියක් හැර මෙතන ඔන්න සත්වේ පුජ්‍යලයක් නැහැ. මෙතන හුදු නාම රූප ක්‍රියාවලියක් තියෙන කියලා ඔහොම අපිට දක ගන්නත් පුළුවන්. ඒකෙත් වැරද්දක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව ස්වාමීන් වහන්සේ අර වාඩි වෙනකොටම අර දැනීම් දැනගන්නවා. ඒ කියන්නේ අර වේගයෙන් යන කම්පණය වීම දැනගන්නවා පොඩි වෙලාවක්. ඊට පස්සේ අර මේ නිශ්චල තැනක තැනකත් ඉන්නේ පොඩි වෙලාවක් ස්වාමීන් වහන්සේ නැවතත් අර දැනීම් දැන ගැනීම වලට යනවා ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කෙරෙන්නේ ඒක හොඳයි ඒක තව තව මේ දැන ගැනීම පැත්ත දියුණු කරන්න ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඔය අරමුණු වල යථා ස්වභාවය දැන ගැනීම තුල තමයි අපේ තුල නුවණ වැඩෙන්නේ අපි ටිකක් ඉතින් ඒ නිසා අරමුණුත් එක්ක ඉන්න අවශ්‍යයි අරමුණු වල යථා ස්වභාවය විමසන්න අවශ්‍යයි අපිට තියෙන්නේ හිත සතිමත් කරගෙන එකඟ කරගෙන ඒ අරමුණු වලට ලං කර පොඩ්ඩක් කිට්ටු කරගෙන ඉන්නවා මේ මේ මේගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ කියලා බොහොම මධ්‍යස්තව බලනවා. යම් දුරස්ත භාවයක් පවත්වාගෙන මදහත්ව බලනවා මේගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද. ඒක බලමින් වාසය කරනවා. ඒතර ඒගොල්ලෝ පෙන්වලා දෙනවා මේගොල්ලන්ගේ යථා ස්වභාවය මෙන්න මේකයි කියලා. ඒක දකින අපේ හිතේ නුවණක් වැඩෙනවා. ඒකයි ස්වාමීන් වහන්සේ. ඒක තව තව ඒක යෙදෙන්න යෙදෙන්න අවශ්‍යයි. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. තේරුවන් සරණක් ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසර ස්වාමීන් ඊළඟ ඇටළු සත්‍යයි මහත්මියට උත්සාහ පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට ඇහෙත් නැතුව ගියා මේ මියුට් වුණා. සන්ධ්‍යා මහත් හරි. දැන් කතා කරමු. හරි හරි ස්වාමින්වහන්සේ මේ දැන් ඊයේ උදේ ඉඳලා ආයතර හිත උපාදානය නොකරන ගතිය බලවත් ඇති වෙලා තියෙනවා. එතකොට ස්වාමින්වහන්සේ මේ දැන් මේ අද උදේ මට තේරුණා මේ මේ හිතුවි හිතවිල්ලක් එනකොටම ඒක නිකන් වාෂ්ප වෙනවා වගේ වියකිලා යනවා. එහෙම ගතියක් තමයි වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව මේකයි මේ හරි නිකන් පිරී ඉතිරිණු සංකෘප්ත ගතියක් තමයි හිතේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ මාර්ගය ෆලෝ කරන ෆලෝ කරනකොට මේ දැන් මෙහෙම දැන් මෙහෙම වෙනකොට දැන් බණ දහම් ඒව මොකක්වත්ම හිතට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් භාවනා කරන්නේ ඒක මොකක්වත්ම වෙන්නේ මැදික් ගතියන්නේ මේ දැන් තියෙන්නේ එතකොට ඒක අපිට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට බලපානවද ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාව පුහුණු කරගෙන යනකොට ඔතනදී කියන්නේ හිත ඇතුලේ ඔවා පැටලි පැටලි තිබීම නෙමෙයි වැදගත් වෙන්නේ අපිට ඒ වෙලාවට ඒක ටක් ගාලා මතුවේ දැන් හිතන්න ඔන්න කවුරු හරි ප්‍රශ්නයක් අහනවා කියලා ප්‍රශ්නයක් අහුවොත් අපි මොකක් හරි භාවනාව ගැන සම්බන්ධයෙන් එහෙම ඉතින් මේවා ආයේ ලොකුවට පොතක් පෙරලන්න අවශ්‍ය නැහැ ටක් ගාලා මතක් වෙයි. දැන් හිතන්න අපි මේ කතා කරනවා. කතා කරනකොට අපි මේ වචන මතක් කර කර අකුරු මතක් කර කර ව්‍යාකරණ මතක් කර කර කතා කරනවා නෙවෙයිනේ. ටක් ගාලා කතා කෙරෙනවනේ දැන්. ඒ වගේ තමයි. ඒ නිසා අපි ධර්මය වුණත් ඔතෙන්ද කියන්න බෑ අපිට සම්පූර්ණයෙන්ම අමතක වෙලා කියලා. ඒ හැබැයි හිත මතු පිටට ඇවිල්ලා නිතර මේ හිත තුල පැරැන්දි තැරැන්දි තියෙන ගතියක් නෑ. එයා හිතේ තියෙනවා නිකන් නැත්තේ නැහැ. හිත ඒකෙන් ආඩ්‍ය වෙලා තියෙනවා. හැබැයි හිතට වදයක් නැහැ කිසිම. හිතට බරක් නැහැ ඒකෙන්. දැන් හිතන්න අපි භාෂාවක් දන්නවා. ඔන්න අපි හිතමු අපි දැන් සිංහල දන්නවා. සිංහල භාෂාව දන්නවා කියලා සිංහල භාෂාවේ ව්‍යාකරණ ටික, වචන ටික, අකුරු ටික හසුරවන හැටි, කතා කරන හැටි, ශබ්ද කරන හැටි දැන් මේ කිසිම දෙයක් හිතට වදයක් වෙලා නැහැනේ. අපි ඒවා මොකක්වත් ඔළුවේ දාගෙන මතක් කර කර මතක් කර කර මෙහිමයි කතා කරන්නේ, මෙහිමයි අකුරු ලියන්නේ ආයන්න මෙහෙමයි ආයන්න මෙහෙමයි කිය කී නැවත නැවත හිතට කියලා දෙදී ඉන්නේ නැහනේ. ඒවා දැන් හිතේ තියෙනවා. හැබැයි හිතට කිසි වරක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි එතනක් තියෙන්නේ. ඒ නිසා අපි ධර්මය ඉගෙන ගන්නවා, අහනවා, සාකච්ඡා කරනවා. හැබැයි හිතට දැන් ඒකින් කිසි වදයක් නැහැ. හිතට හිත ඒක ගැන මතක් කර කර මතක් කර කර ඉන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් යම්කිසි දහමක් උකහාගෙන හිත යම් පෝෂණයක් ලබලා තියෙනවා. ඔන්න ඔයගේ පැත්තක් තියෙනවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟට දැන් අනිත් අය එක්ක කටයුතු කරනකොට වුණත් දැන් ඊයේ අද මට එක විශේෂයෙන්ම දැනෙනවා කිසියම් ස්වාමීන් වහන්සේ මේ දැන් මෙන්දනම් පොඩ්ඩක් හරි නොරිසුමක් හරි මොකක් හරි දෙයකට ඇති වෙනවනේ අනිත් අය කරන දේවල් ගැන සමහර වෙලාවට එහෙමවත් කිසියම් දෙයක් මේ ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හරි නිකන් ප්‍රබලතක් ටිකක් අර වෙනදට වඩා ප්‍රබලව ඒක ඇවිල්ලාද කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ මේ මේ පාර එහෙම වෙන්න පුළුවන්. දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් හිත ටික ටික පන්නරයක් ලැබලා තිනවා. පුංචි පුංචි දේවල් වලට සැලිච්ච හිත දැන් ඒවට සැලෙන්නේ නැහැ. හැබැයි තාම ලොකු දේවල් වලට සැලෙනවා. ඊට පස්සේ ඔන්න මේ ලොකු දේවල් වලට සැලිච්ච හිතත් දැන් ලොකු දේවල් වලට සැලෙන්නේ නැතුව ඉන්නවා. ඒ වගේ හිත යම් පන්නරයක් ලැබීම තමයි තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි හිත දිහා බලාගෙන ඉන්න චිත්තංපස්සනාව තමයි මේ වෙලාවේ දිගටම කරන්නේ. සම්මා ධම්මංපස්සනාව නේද ස්වාමීන් වහන්සේ? එහෙම කියන්න පුළුවන්. ඒකෙදිත් ඉතින් අර අර බොහොම බරපතල විදිහට හිත දිහා බලනවාම කියලා චේතනාපූර්වක බැලීමකට වඩා දැනික අර සැහැල්ලුවෙන් පෙනීමක් නේද? කෙනෙක් වෙලා බලනවා නෙමෙයි හිත නිකන් පේනවා. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි පෙරවන් සරණයි. හොඳයි හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ප්‍රභාගමගේ මහත්මයට උකාරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. ධර්ම සරණයි. ස්වාමින් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී කෙරෙන ක්‍රියාව දකිනවා ස්වාමීන් වහන්ස නැවතුන ස්වභාවයකුත් ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්ස. හ්ම්. කොහොමද ඒකට කරන්න? මේක වරදක් නෑ. එහෙමයි ස්වාමීන්. එතකොට ස්වාමීන් වහන්ස මේක පරයන්කේ වෙච්ච අත්දැකීම භාවනාවේ පරයන්ක ඉන්නකොට අර ශබ්ද ඒව ඇහෙනවා ඒක ඇහිලා නැති වෙනවා ස්වාමීන් වහන්සේ අර කිසියකක් මගේ උනේ නෑ මට ඇහුණා කියන එක එතන ප්‍රකට වුණේ නෑ ස්වාමීන් වහන්සේ හොඳයි හොඳයි ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒකත් මම මම ඉන්න ඕනේ නෑ වැඩේ වෙන්න. නේ දැන් බුදුරජාණන් වහන්සේ සත්‍ය ඇහෙනවා ගඳ හැමදේම ඇහ ඒක මට උනේ නෑ හැබැයි තිබුණා ස්වාමීන් වහන්සේ. එච්චරයි. ඒක තමයි පෙන්වන්නේ. දිත්තේ දිත්ත මත්තන් කියන්නේ ඒක තමයි. නිකන් දැකු දැක්කා දැකීම මාත්‍රෙන් නතර වුණා. දැක්කේ මම කියාගෙන දැක්කේ අහවලා කියාගෙන මම විතරයි දැක්කේ කියාගෙන අනේ මට දැකින්න බැරි වුණානේ කියාගෙන එහෙම ප්‍රපංච කිරීමක් මොකක්වත්ම නැහැ. ඒක ඒක තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැකීමක් තියෙනවා ඒක. දැන් එහෙමයි. දැන් ඒ අත්දැකීම ලැබුණේ ස්වාමීන් වහන්සේ ගිය මාසේ චිත්ත විවේක ආශ්‍රාමයේ තිබුණ වැඩසටහනේදී ඒක එතනින් පස්සේ මම බලනකොට තමයි මම කෙරෙන දෙයක් නැවතුන තැනකුත් තියනවා කියන එක නිවසේදී නිකන් දැනුණා. හරි. ඒ ඒ ඒ නැවතිච්ච ස්වභාවය මතුවෙන්න දෙන්න. ඒ නැවතිච්ච එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මතුණා ස්වාමීන් වහන්සේ. එතකොට පරිසරය බලනකොට අවුරුදු 7 වයසටම යන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඒක හොඳයි. එතකොට වට දුකක් හෙද්දෙත් නෑ දැන් ස්වාමීන් සතුටකුත් නෑ එහෙම. හොඳයි. එතත් ඉන්න කැමතියි ස්වාමීන් වහන්සේ. වඩා හොඳයි. එතෙන්ටලා ඉන්නයි තියෙන්නේ. ආයි පොඩි ළමයෙක් වෙන්නයි තියෙන්නේ දැන්. නැත්තම් පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් දරුවොත් එක්ක ඉන්නකොට දුරකථන ඇමතුම් දෙන්න අමතක වෙනවා. බර්ත්ඩේ විශේෂ අමතක වෙනවා. මම ඒවා ලියලා තියලා සම්‍යක් ප්‍රයෝගයෙන් කරන්න නේද ස්වාමීන් වහන්සේ. අන්න හොඳයි. ඔළුවේ ඔළුවේ තියාගන්න එපා වල. හැම පැහැදෙනවනේ. ඔව්. මේ ඔව් ඔළුවේ තියාගන්න එපා. ඒක අර කිව්වා වගේ අන්න හරි. ඒක හොඳයි. ඔව්. එහෙමයි ස්වාමිනාස වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දවසන්නයි. හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව රවි මහතාට යොමු කරන්න පුළුවන්. අවතරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පාරණාත් මට භාවනා මේ දැන් ධර්ම දේශනාවේ ගැටලු ටිකක් කොට නිරාකරණය කරනවා ස්වාමීන් වහන්සේ අපි කරපු. ඔව්. අපි ස්වාමීන් වහන්සේ තක්මනක් පරියන්කයක් තුලින් අනත් ලක්ෂණය මතු කරලා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ මම දන්නවා පරියන්කයක් තක්මනක් කරත් අපි ඒව බලන්න ඕනේ නැහැ කියන එක. මට ඒක මතු කරලා ගන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැනගන්නත් ඕන. ඒ කොහොමද කියලා ඒකයි අනික තමයි ස්වාමීනාංශ මේ අපි අවිද්‍යාව නැති කර ගැනීමට ප්‍රතිපදාවක් ඉදෙන්නේ පෑ ස්වාමීනාංශ සම්මා දිට්ඨිය ඇති කරගන්නට. එතකොට මේ අවිද්‍යාව නැති කරගන්න ප්‍රතිපදාවක අපි පටන් ගැනීම කොහොමද කරන්නේ කියලා පොඩක් පැහැදිලි කරගන්න ඕන ස්වාමීනාංශ. හරි. ඉතින් ඔය ඔක්කොටම සතිපට්ඨානය කියන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාව නැති කරගන්න ප්‍රතිපදාව නෝන දිනු කරන ප්‍රතිපදාව තමයි ඉතින් සතිපට්ඨානයේ විදිහට ප්‍රායෝගිකව අපිට හදාරන්න තියෙන්නේ. ඒක තුළ අපි තව තව දියුණු වේගන යනකොට يعني දැන් ඔතන නිකම් පිළිවෙලක් වශයෙන් කියනවා නම් හිතන්න ඉස්සෙල්ලා අපි කයට හිත ගන්නවා. ඒතර මේ අපි ලෝකයේ තියෙන දහසකුත් දේවල් අපි ඒක ලෝක සංඥානේ අපේ ඔළුවේ තියෙන්නේ. රට ගැන, ලෝකේ ගැන, ඇමරිකාව ගැන, රුසියාව ගැන, යුක්‍රේන ගැන, ග්‍රහලෝක ගැන. ඉතින් මේ নানা ප්‍රකාර දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. අපි මේ ටික පොඩ්ඩක් පැත්තකින් දාලා මේ කයට හිත ගන්නවා. ඇවිදින කයේ දැන් හිත තියෙනවා. ඒක දැන් කයේ හිත පවත්වන්න ඊට පස්සේ ඉගෙන ගන්නවා. දැන් කයත් එක්ක වාසය කරනවා. මම මාත් එක්ක ඉන්නවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු ඇවිදින කයේ අපි දණයිසෙන් පහළට හිත ගන්නවා. මේ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරනවා. දැන් ඒක නිකන් චලන ගොඩක්. සෙලවීම් ගොඩක්, කම්පණ වීම් ගොඩක්, ස්පර්ශ වීම් ගොඩක්, තද වීම්, රළු වීම් ඒ ගොඩක්. ඉතින් එතකොට දැන් අපේ අත්දැකීම චලන රාශියක් බවට පත් වෙලා. නිකන් අපි තුන් බයිසිකලයක් පදිනවා වගේ දැන් ඔරුවක් පදිනවා වගේ දැන්. ඒකට අපේ අර ඉන්ටර්ප්‍රිටේෂන් එක අපි ඒක නිකන් ඒක ගැන දෙන අර්ථකථනය දැන් තව වෙනස්. ඒක තමයි දැන් අපිට හොඳට තේරෙන්නේ ප්‍රකට වෙන්නේ. තවත් ගැඹුරකට යනකොට ඔතනින් තමයි ධාතු ධාතු ලක්ෂණ ටිකක් මතුවෙන්නේ. මෙතන තදවීම ගොඩක්ය, මුරුදු වීම ගොඩක්ය, බර වීම ගොඩක්ය, සැහැල්ලු වීම ගොඩක්ය, ගොරෝසු වීම ගොඩක්ය, සිනිඳු වීම ගොඩක්ය, සෙලවීම ගොඩක්ය, උණුසුම් සිසිල් වීම ගොඩක්ය කියලා ඔන්න මෙතන සත්වපුජ්‍යලයක් මොකක්වත් නැහැ. මේ ධාතු ක්‍රියාකාරීත්වයක් නම් තියෙනවා. කියලා ඔන්න අපිට මේ ධාතු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපේ හිත පිහිටන්න ගන්නවා. ඊට පස්සේ ඒකෙත් තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මේවත් මේ ධාතු කියලා කිව්වට මේවා අංශු නෙමෙයි. පොදු ක්‍රියා ස්වභාවයන්. මෙතන මේවා එකක්වත් එක විදිහකට තියෙන්නේ මේවා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේවා ඇතිව නැතිව යනවා. ඒ ඇතිව නැතිවීම යාම් ක්‍රියාවෙන් නිතර පෙළෙනවා. මෙතන දුකක් තියෙනවා. මේ කිසිම දෙයකට මම මට වග කියන්න බෑ මගේ අනසක යටතේ මේවා පවත්වන්න බෑ ඇතුලේ ගන්න කියලා සාරයක් දිගට පවතින ආත්මයක් නැහැ කියලා ඔන්න අනාත්ම පැත්තත් එනවා. එතකොට අපි මේ ප්‍රතිපදාව හරහා යද්දි තමයි ওই ටික සිද්ධ වෙන්නේ. දැන් ඒක අර බුදුහාඳුරෝ දෙන උපමාව පොඩ්ඩක් මතක් කරගන්න බුදුරජාන් වහන්සේ කියන්නේ මුලදී ඔන්න මේ හරකෙක් මරනකොට මිනිස්සෙක් හරකෙක් කියන සංඥාව තියෙන්නේ. සතෙක් කියන සංඥාව තියෙන්නේ. හැබැයි යා පස්සේ හැම ගහලා කෑලි කපලා විකුණනකොට එයාට තියෙන මස් කියන සංඥාව. සම්පූර්ණ සංඥා පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ වගේ තමයි යෝගාවචරයත් පටන් ගන්නකොට තියෙන ලෝක සංඥාවක් නැත්නම් මම කියන සංඥාවක්, පුජ්‍යල සංඥාවක්. පස්සේ පස්සේ මේක ගැඹුරට වඩනකොට තමයි ඒවා ඉවත් වෙලා ගිහිල්ලා මෙතන ධාතු සංඥාවක්, අනාත්ම සංඥාවක්, අනිත්‍ය සංඥාවක් පැත්තට හිතපත් වෙන්නේ. හොඳයි සාරාංශය. හොඳයි. මට ප්‍රායෝගික ජීවිතයේ ගැටලු දෙකක් තියෙනවා සාරාංශය. ඔව්. මට උදාහරණයක් විදිහට අපේ සිතට ස්වාමීන් වහන්සේ අරමුණක් කරන මට දේශ සහගත අරමුණක් ආව කිව්වොත් ස්වාමීන් වහන්සේ එතකොට මම ඒ අරමුණ ඔස්සේ යන්නේ නැතුව ඒතරින් අපි මම අනත්ත ලක්ෂණය මතු කරලා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ ඒ දේශයක් තරහක් වගේ ආපු වෙලාවක හරි ඒ වගේ අරමුණක් ආපු වෙලාවක ඒක ඒක ඇත්තටම එකපාර්ට කරන්න බෑ. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය කරනවා කියලා ඉතින් හරි එතනත් කෙනෙක් නැහැ මෙතනත් කෙනෙක් නැහැ කියලා ඉතින් ඒක අපිට ආරෝපණය කරලා ගන්න පුළුවන් ඉතින්. නමුත් ඒක ඒ තරම්ම ඉතින් තාම තේරිලා කරන වැඩක් නෙමෙයි. නිකන් බල කරලා කරන වැඩක් නේ තාම. ඊට වඩා හොඳයි එක්කෝ ඒ කියන්නේ ඒක සිතුවිලි මාත්‍රෙන් දකින්න පුළුවන්. ආ මේක සිතුවිල්ලක්. මේ දේශයක් කියන්නේ මේ ද්වේෂ සිතුවිල්ලක් මෙතන තියෙන්නේ. එයා පුජ්‍යලේ කල්ලනවා වෙනුවට මේතන හිත ඇතුලේ බලනවා මේ ද්වේෂ සිතුවිල්ලක් දැන් පහළලා තියෙනවා. ඒ සිතුවිල්ල හට ගන්නවා හැබැයි ඒක වෙනස් වෙනවා. තීව්‍රතාවය අඩු වැඩි වෙලා අන්තිමට මම මේක පෝෂණය කරගත්තා ඒක අඩු වෙලා යනවා නැති වෙලා යනවා. මේ සිතුවිල්ලේ තියෙන යථා ස්වභාවය දකිනවා. ද්වේෂ සිතුවිල්ලේ තියෙන යථා ස්වභාවය. සදෝ සංචිත්තං සදෝ සංචිත්තන්ති පජානාති. ඔන්න ඕක කරනවා නම් ද්වේෂී වත් වෙලා යාවි. පස්සේ අනාත්ම පැත්ත වැටහෙනකොට ඒකත් වැඩ කරන්න ගනීවි. එකපාරට මේක ගන්න අමාරුයි. අනික තමයි ස්වාමීන් වහන්සේ මම ගොඩක් කර වැඩ කළා වහම හවස දෙකින් ඉඳගෙන ගොඩක් ටීවී එක බලනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ටීවී එක බලද්දී එක එක ප්‍රෝග්‍රෑම් සින්දු අහනවා එතකොට සමහර නාට්‍ය බලනවා සමහරවට වෙන වෙන හින්දි මූවිස් බලනවා වගේ දේවල් මම channel මාරු කර කර බලනවා ඒවත් කිසිම දෙයක අර අරක සින්දුවේ මාරු කරලා නාට්‍යෙට ගියා කියලා නාට්‍යින් ගිහලා මූලික බැලුවා කියලා තව කිසිම ඒක අර ලොකුම ආසාවක් අර කැමැත්තක් නැහැ ස්වාමීන් වහන්සේ අර මාරු කරගෙන ඉඳලා ඊට පස්සේ නිදා ගන්න යනවා ඒක කිසිම අර අල්ලා ගැනීමක් අල්ලා ගන්නවා මේක විඳින්න ගතියක් නැහැ ස්වාමීන් වහන්සේ විඳින ගතියක් ඕකේ කයි කියලා වගේ දැන. හ්ම්. ටීවී එක වහලා දාන්න තියෙන්නේ. බොහෝ පින් සොයනන්ත ඉරුවන් තරණය සොයනන්ත හොඳයි හොඳයි අවසරයි ස්වාමීන් ඊළඟ ගැටලුව දිරුෂා මහත්මියට යොමු කරනවා. මේ දවස්වල කමටහන් කරන විදිය වාර්තාවක් ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කරනකොට ආනාපාන දෙකවිලා ගිල සිතවිලිත් නැති සහැල්ලු නිදහස් බවක් එනවා. හැබැයි ටික වෙලාවකට එන්නේ. ඒක එහෙම ඒ අවකාශයක් වගේ ඉඳගෙන එතන බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ එතෙන්ට එතන තියෙන සිතුවිලි හොඳට තේරෙනවා මම කියලා ගෙන්න ගත්තේව නෙමේ මේවා මගේ නෙමේ අනාත්මයි කියලා හොඳට එතනට එන සිතුවිලි තේරෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ටික වෙලාවයි තියෙන ඊට පස්සේ ආපහු මේ සිතුවිලි එනවා ආයේ අර හිස්තැනට යනවා එහෙම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ හිතනවා නිකන් හිතට දැනෙනවා නිකන් අවකාශය දිහාත් මම මේ බලාගෙන ඉන්නව නේද කියලා එකපාරටම නිකන් දැනෙනවා. එතකොට ඒකෙනුත් අතහැරිලා නිකන් අවයනස් එක දිහා විතරක් ફોકસ වෙන ගතියක් තියෙනවා. හ්ම්. අරමුණක් නැහැ. ඒක ඒ කියන්නේ අවයනස් එක. ඔව් ඒක අරමුණක් නැහැ හැබැයි. නැහැ. හරි. සිතවිල්ලකත් නෙමෙයි, කය ගැනත් නෙමෙයි. හරි. එතකොට ඉතින් මුකුත් නැහැ නේද? මුකුත් නැහැ. එතන ඒ කියන්නේ හිතක හිතේ අරමුණක් නැහැ හැබැයි දැනුවත් බවක් තියෙනවා. අවයානස් එකක් තියෙනවා. ඔව් ඒ අවයානස් එක ගැන දැනගෙන වාසය කරන්න පුළුවන් බලන්න. මුකුත් නොකර හැබැයි. එහෙමයි. එතකොට සවනසර අවකාශයයි අවකාශය දිහා බලන එකයි අවයානස් එක දිහා බලන එකයි දෙකක්ද? එහෙම කියන්නත් බෑ ඉතින්. ඔයා ඉතින් ඕනනම් දෙකක් කියන්නත් පුළුවන්. ඒකයි තමයි ඔය ආකාසානංචායත විඥානංචායතන කියලා එහෙම සමතේ පැද්දෙදි කතා කරන්නේ. නමුත් මෙතෙන්දී අපිට පුළුවන් එහෙම එහෙම ගන්නවට වඩා මෙතන සත්වයේ පුජ්‍යලයක් තනා ගැනීමක් නැහැ. හිත කොහෙවත් බැහැගෙන උපාදාන කරගෙන නැහැ. හිතට අහවල් දේ දකින්නවා කියලා අරමුණක් ඇත්තෙත් නැහැ. නේද? ඒක සම්පූර්ණ එහෙමයි. එතකොට ඕන වෙලාවක ඒක නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන හින්දා අර සිතිවිලි ඇවිලා හිත නන්නත්තාරුණත් පොඩ්ඩක් අර බය නැති ගතියක් තියෙනවා නිකන් ඕන වෙලාවක අරක ගන්න පුළුවන් භාවනාවෙන් සුපෝට භාවනාවට නොගිහුණත් ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවයි හරි. නෑ ඒක තමයි. එතන ඒක එතෙන්ට යන්න එතන ඉන්න හැබැයි දැන්. ඉන්න බලන්න දැන්. තව තව එතන දීර්ඝ වශයෙන් ඉන්න බලන්න මොකද කියන්නේ හිතට ඒක හුරු කරන එක අවශ්‍යයි. මොකද එතන මුකුත් නැහැ. එතන ලොකු ආසාවක්, ලොකු මහා ලොකු සතුටක්, දුකක් ඇත්තේ නැහැ. හිතන බොහොම නිකන් සැහැල්ලු, උපේක්ෂාසහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ තත්ත්වයට හැබැයි හිත ටිකක් හුරු වෙන එක අවශ්‍යයි. ඒ නිසා තව ටිකක් ඒක ඉන්න. ඔව්. එහෙමයි සමි. ඒ කියන්නේ හිත දැන් අර ගොඩක් බිසි දවස්වල හිත කලබල වෙලා තියෙනකොට වැඩිය නිකන් හොඳ පරිසරය හොඳට තියෙන දවස්වල වැඩිපුර වෙලාවක් ඉන්නවා. ඉන්න පුළුවන්. හරි. හිත කලබල දවස්වල ටික ටික වෙලාව තමයි ඉන්නේ. හරි. කමක් නැහැ. ඒ කියන්නේ තව තව හැදෙන්න තියෙන්නේ. අර ඒ එතන එතන අපි ඇසුරු කරන්න ඇසුරු කරන්න හිත හුරු වෙනවා ඒ විවේක තැන වාසය කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එදිනෙදා පොඩි සරල වැඩ කරනකොට උනත් නිකන් අර අවකාශයේ ඉඳගෙන අර කරන වැඩේට අවධානය යොමු නොකර සිතිවිල්ලකුත් නැත්නම් නිකන් ඕවරෝල් හැමදේම නිකන් බලන් ඉන්නවා කියන්නේත් එතකොට ඒ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ. එහෙම කියන්න පුළුවන්. <clears throat> කියන්නේ අපි එතෙන්ට එන්න පුළුවන්. හිත දිහා යම් දැක්මක් තියෙනවා හැබැයි හිතෙත් ලොකෝට අරමුණක් නැහැ සිතුවිලිත් නැහැ. කරන වැඩේට ලොකෝට බැහැගෙනත් නැහැ හැබැයි වැඩෙත් කියනවා හැබැයි. වැඩේ වැඩේ පටලවගෙනත් නැහැ. එහෙමයි සබ්නස. ගොඩක් පිං සබ්නස. හොඳයි හොඳයි හොඳයි. වසර සමවංශය අවසාන ගැටලුව බුද්ධි රණවීර මහත්මියට යොමු කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? මට නම් ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් සංඝංශ ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව කියන්නේ මට එහෙම විශේෂ කියන්න ගැටලුවක් නැහැ. අර අර කෙනෙක් සැලීමේම ගැන කිව්වහම අර මේ දැන් අනිත්‍යයට සාපේක්ෂව ඒකම සිද්ධියේදී මට ඇතිවන කම්පනය අඩුයි කියන එක මට තේරෙනවා. එහෙනම් ලුකුවට භාවනාව වැඩෙනවා කියලා විස්තර කරන තරම් ලොකු දෙයක් කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි මම වකලා සතුටින් ඉන්නවා කියන එක අර සැහැල්ලුවෙන් ඉන්නවා කියන එක තියෙනවා. හරි. රිවර්සිබිලිටි කියන එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට තියෙන ගැටලුව මම වකලාවට හිතේ විවේක ස්වභාවයක් තිබුණට මට ටිකක් වැඩිපුර මේ දවස්වල Facebook එකේ හැම ඉන්නවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි එතන අර කලින් එක්ක කිව්වා වගේ මට මේ ඒකේ ලොකු ඉෆෙක්ට් එකක් නන් නැද්ද මන්දා ඒකට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක නිකන් ඒක ඇඩික්ෂන් එකකට ගිහිල්ලාද නැත්නම් නිකන් ඒක බැලුවා කියලා මට නෑ ඒක මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔතන ඔතන හිත හුරු වෙනවා දැන් අරමුණු ඇසුරු කරාට ඒ අරමුණු වලින් යම් සංඥා යම් කොටස් උකහා ගන්න නැතුව ඒවා හිතේ මේ තැම්පත් කරගන්න නැතුව ඔහි ඉන්න. හැබැයි මේ දේවල් ඇසුරු කරාට ඒවා ගෑවෙන්නේ නැහැ. ඔන්න ඔයගේ තත්ත්වයක්. ඔය දර ධම්පදේ ගාතාවකුත් තියෙන්නේ හරියට මේ අතේ වනයක් නැත්තම් අතින් වහල්ලුවට ප්‍රශ්නයක් නැහැ, විස ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ කියලා අන්න ඔයගේ තත්ත්වයක්. කියන්නේ යාගේ ගෑවෙන්නේ නැහැ දැන්. අරමුණු ඇසුරු කරනවා. හැබැයි අරමුණු වල තියෙන මොනවා හරි දේවල් අරගෙන තමන්ගේ හිත කෙලස ගැනීමක් ලොකුවට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේ යම් වෙලාවක ගිහිල්ලා පැටලෙන්න ඉඩ තියෙනවා. රාගයක් ද්වේෂයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද තාම හැබැයි ඉතින් මේ අරමුණු ඇසුරු කරනවා කියන්නේ ඒවට පොඩි මත්වීමක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ අරමුණු ඇසුරු කිරීමේ උවමනාවක් තාම හිතේ තියෙනවා. ඒ පරණ ආසාව තියෙනවා. ඒකයි අපි තාමත් ඒකට යන්නේ. නමුත් අර ගියාට ලොකුවට ඒක ගා ගන්නෑ. ඒකෙන් ඒකෙන් කෙලසෙන්නේ නැහැ. කෙලසෙන ප්‍රමාණය වශයෙන් අඩුයි. නිමිති ගන්න ප්‍රමාණය අඩු නිසා කෙලසෙන ප්‍රමාණය අඩුයි. එහෙමයි සවිනාංශ දැන් සද්දයක් ගැන ගත්තම මේ සද්ද ඇහෙනවා මට අරමුණක් ඒක ඇතුළට එන්නේ නැහැ කියන එක හොඳට මට තේරෙනවා. හරි. නමුත් ඇහැ ගත්තම අද මට පොඩි කාලේ ඉඳලා පුරුද්දක් තියෙනවා ඒ අර ඒ ඒ අර නිකන් ඉන්න බැරිකමට බලන්න බලනවා. හ්ම්. හැබැයි අර ඒ එන්නේ කියන එක දැන් ඔබ වහන්සේ කියනකොට මට ඒ එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉඳලා හිටලා පැටලවෙනවා. හැබැයි ඒක මම රිවර්ස් කරගන්න පුළුවන් මට ඉක්මනට. ඔව් ඔව්. එහෙම තමයි යන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. කමක් නැහැ පස්සේ ඔය ටික ටික අඩු වෙලා යාවි. ඒ කියන්නේ දැන් අපි තාම ඉතින් අපේ කෙලෙස් තියෙනවානේ හිතේ. හිත නිසා පොඩි පොඩි උත්තේජනයක් ඉල්ලනවා. පොඩි රසවින්දනයක් තාම එයා ඉල්ලනවා. නැත්තම් එයාට ඉතින් පාළුයි නැත්තම් ඒක හරි වියලි. ඒ නිසා යම් රසවින්දනයක් ඉල්ලනවා. ඒ නිසා අපිට සම්පූර්ණයෙන්ම निराහාරව තියාගන්න තරම් හැකියාවක් නැහැ තාම. එහෙමයි සමිනාන්ස එහෙම බෑ ඇත්තටම. අනිත් එක ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මම පොඩි වෙලාවක් මරණානුස්සතියක් වඩනවා. හ්ම්. කිව්වට නිකන් අර උදේට නැගිටිනකොට ඒක ඉබේම වෙනවා වගේ තියෙනවා ස්වාමිනාන්සල් මට අත්දැකීමක් තියෙන හින්දා අසනීප වෙලා ඉඳලා. හ්ම් එතකොට මට තේරෙන්නේ ස්වාමින්වහන්ස දැන් දැන් මේ මරණ වෙලාවට ෆේස් කරනකොට අර කල්පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන බේස් එකට සාපේක්ෂව ඒ එන දැන් මේ මම වඩන වෙලාවට මට මුකුත් එන්නේ නැහැ. හරි. ඒ වෙලාවට නම් එන්නවා මට පොඩි බයක් තමයි එන්නේ. හැබැයි ඇත්තටම කවුරු හරි මරණයට ෆේස් කරනකොට ස්වාමිනේ එන වේදනාව එයාගේ බේස් එකට සාපේක්ෂව බලලා අතහරිනවා වෙන්න ඇති නේද ස්වාමිනාංශ එහෙමද? කියන්න බෑ. ඉතින් එයාගේ හිත දියුණු වෙච්ච තරමට තමයි. අතහරිනවද අල්ල ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. හිතන්න නේද සංඥාංශ? ඒක තමයි. දැන් හිතන්න අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අල්ලන්නනේ. එතකොට ඒ මේ පුරුදු නොකරපු මනසක් පුහුණු නොකරපු මනසක් තිය අල්ලන එක තමයි කරන්නේ. එයාට එතකොට මරණ මොහොතේදීත් මොනවා හරි හිතට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන එක අල්ල ගන්නවා. නිමිති පහළ වෙනවා නිමිති අල්ල ගන්නවා. ඒවනේ තමයි විස්තර කරන්නේ කම්ම නිමිති, ගති නිමිති, කම්ම කම්ම නිමිති, ගති නිමිති කියලා. ඒ ඉදිරිපත් වෙන දේවල් අල්ල ගන්නවා. ඉතින් ඒකට අනුරූපව තමයි ඊළඟට භවයක් තීරණය වෙන්නේ. ඇහෙනවද? හොඳයි හොඳයි හොඳයි. තෙවන් සරණයි සායනස ගොඩාක්. හොඳයි. මම පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡා නිරත වුණා. කෙටියෙන් භාවනාවකට නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.